මග්ගෝ විසුද්ධියාති තී සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝ රැකවරණයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් විසුරුවාහරු ලබන සද්ධර්ම දේශනාවට මේ පින්තුන් දැන් සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද සද්ධර්ම දේශනාවේදී ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ගාථා රත්නයක් තමයි මාත්‍රිකා වශයෙන් මම ඉදිරිපත් කළේ. පින්වත්නි අපි නිතරම දේශනාවලදී ආර්යයන් වහන්සේලාත් ශ්‍රී සද්ධර්ම දේශනා කරන අවස්ථාවේදී මේ ධර්මයේ අහන ධර්මයේ අහන පින්තුන්ගේ සිත ධර්මයේ සඳහා යොමු කිරීම ඊ타මත්ම ශ්‍රේෂ්ඨ විදිහට උන්වහන්සේලා ඉදිරිපත් කරනවා ඒ ධර්මයේ සඳහා ඉදිරිපත් වීමට යම්කිසි ධර්ම අවවාදයක් දෙනවා ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොටත් මෙන්න මේ කාරණාව අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ටික නිපාතයේ මෙන්න මේව දේශනා පාඩය. තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශේන පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි මෙන්න මේ කාරණා තුන ඒ ටික නිපාතේ ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරනවා බොහෝම දුර්ලභ කාරණා විදිහට මේ ලෝකෙහි මේ ලෝකෙහි සම්බුදුරුන් පහළ වෙන ඊටාත්ම දුර්ලභයි සතාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මි මේ ලෝක ධාතු වල ශාන්තිනායක බුදු පියාණන් වහන්සේලා පහළ වීම ඉතාමත්ම දුර්ලභයි. ඒක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ විදිහට ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරන්නේ තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස දේශේන පුද්ගලෝ දුලබෝ ලෝකස්මි. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්මයේ මෙතන වේදී කියන වචනේ බොහොම වැදගත් අවබෝධයෙන් දේශනා කරන්නා වූ ආර්යයන් වහන්සේලා දේශකයන්න් වහන්සේලා කියන අදහසයි. අවබෝධය මත තමක් දේශනා කරන්නා උත්මය මේ ලෝකයේ පහළ වීම ඊටාත්ම දුර්ලභයි. එතෙන් තමයි මේ දෙවෙනි පාඨයේ විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ තථාගතස්ස වේදිතස්ස ධම්ම විනයස්ස ස්ථාපිතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්මය දේශනා කරන්නා වූ ආර්යයන් වහන්සේලා ලෝකේ පහළ වීම ඉතාමත් දුර්ලභයි ඊළඟට කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මේ දේශනා පාඨය කියනකොට මේ පින්තුන්ට සාමාන්‍යයෙන් අදහසක් එනවා මේ කල ගුණ දන්න සත්පුරුෂයෝ ලෝකේ පහළ වීම දුර්ලභයි කියන අදහස තමයි බොහෝ විට ඔය පින්තුන්ට ඒ අර්ථයක් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ මතකයේ අවදි වෙන්නේ. මෙතන ඊ타මත්ම ගැඹුරු දර්ශනයක් ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරනවා මේ කත කියන්නේ පින්තුනේ හිත කියන එකයි. කත කියලා කියන්නේ හිත ඒ හිතට කත කියලා කියන්නේ සීලූම සකස් වුණ ධර්මතා මේ හිත තුළ विद्यමානයි. එතකොට පරිපූර්ණව ගැන පරිපූර්ණව හිත ගැන අවබෝධය ඇති කරගන්නා උත්මයෝ කියලා කියන රහතන් වහන්සේලායි. පරිපූර්ණ හිත ගැන අවබෝධ කරගන්නා උත්මයන් වහන්සේලාට කියන්නේ රහතන් වහන්සේලා. ආනිසා තමයි කතඤ්ඤු කියලා කියන්නේ හිත ගැන දැනගත්තා වූ උත්මයෝ. ඒ කියන්නේ රහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වීම ඉතාමත්ම දුර්ලභයි. එතන තමයි කතඤ්ඤු කතවේදී කියන වචන දෙකම ඉදලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ලෝකයේ දුර්ලභ කාරණා තුනක් උන්වහන්සේ පැහැදිලි කරනවා. මම මේ කාරණා තුන මෙතෙන්දි පැහැදිලි කරගත්තේ ඒ ආර්යයන් වහන්සේලා ඒ සම්බුද්ධ ශාසනයේ පහළ වෙන ආර්යයන් වහන්සේලා අට දෙනෙක් මේ දේශනාවලදී පැහැදිලි වෙනවා. මේ පින්තුන් දන්නවා ඔය අට පුරුෂ පුද්ගලයා කියලා උත්තරමෝ අට දෙනෙක් ලෝකේ පහළ වෙනවා බුද්ධෝත්පාද කාලයක. ඒ උත්තරමෝ අට දෙනා මේ පින්තුන් දන්නවා සෝවන් මාර්ගඵල කියන්නේ සෝවන් මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයා සකෘදාගාමි මාර්ගස්ත පුද්ගලයා පලස්ත පුද්ගලයා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා අරහත් අනාගාමි පලස්ත පුද්ගලයා ඊළඟට අරහත් මාර්ගස්ත පුද්ගලයා අරහත් ඵලස්ත පුද්ගලයා කියන මෙන්න මේ ආර්යයන් වහන්සේලා අට දෙනෙක් ලෝකේ පහළ වෙනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලා ඒ ඵලලාභීත්වය ලබා ගැනීම සඳහා යම්කිසි ප්‍රතිපදාවක යෙදලා තියෙනවා. ප්‍රතිපදාවක යෙදෙන්න බෑ මාර්ගයේ වඩන්න ඕන ඵලයටපත් වෙන්න. එතකොට මේ අට දෙනාගෙන් පළවෙනි එක්කෙනා සෝවාන් මාර්ගස්ත්‍යා. පළවෙනි එක්කෙනා සෝවාන් මාර්ගස්ත්‍යා ඒ මාර්ගය වඩන්නා වූ ඒ ආර්ය ශ්‍රාවකයා තවම ඵලයටපත් වෙලා නැහැ. මාර්ගයේ වැඩිම එකක් ඵලයටපත් වීම තව එකක්. එතකොට ඒ සෝවාන් මාර්ගස්ථයාට යම්කිසි කෙනෙකුට ආර්ය ඵලලාභිත්‍ය සඳහා පැහැදිලිව නිර්වෘල්ව ඒ මාර්ගේ වඩාගෙන යන්නේ මෙන්න මෙහෙමයි කියලා පරිපූර්ණ විදිහට ඒ මාර්ගයේ මාර්ග ප්‍රතිසකත්වයක් දීමේ හැකියාව නැහැ. මොකද හේතුව? තවම මාර්ගය වඩනවා. එතකොට මාර්ගයේ වඩලා ඵලලාභිත්වයේ අත්‍යා උත්තමයට තමයි ආන් අර ස්වාඛාත දර්ශනයක් දේශනා කිරීමේ හැකියාව තියෙන්නේ. උන්වහන්සේට තමන් වැඩි වඩාගෙන ගියා වූ මාර්ගයේ එක්තරා ප්‍රමාණයක් ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. නමුත් පරිපූර්ණ අවබෝධයක් නැහැ. ඒ නිසා ස්වාකාත දර්ශනයක් දේශනා කරන්න පුළුවන් ඉන්නේ ආර්ය ඵලලාභීත්වය ඇත්තා උත්තමයන්ට පවණයි. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ නිසා අපි මෙතෙන්දී මේ පින්වත්තුන්ට ධර්මයේ ගැන ඉතාමත්ම ගැඹුරු තැනක් මෙතෙන්දී මතක් කරේ ඒකයි ආරි ඵලලාභිත්තේදී සෝවාන් ඵලස්ත පුද්ගලයාට ඉහළ සිටින්නා වූ සීල මාර්යන් වහන්සේලාට ස්වාක්ඛාත කියන වචනේ කියන්නේ මනාව දැනගෙන දැසගෙන දේශනා කරන්නා වූ සත්‍ය දේශනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මාර්ගස්තේ මාර්ගයේ සාමාන්‍ය සම්පූර්ණ පරිපූර්ණවත්ව වඩලා නැත්නම් සම්පූර්ණ පල්ලාභිත්‍ය සඳහා යම් කිසි කෙනෙකුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ හැකියාවක් නැහැ. මේවා ටික අපි තේරුම් ගන්න ඕන බෞද්ධයන් වශයෙන් මේ ධර්මයේ ගැන තේරුම් කරගෙන යන අවස්ථාවේදී එතකොට බුද්ධයාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාවේදී මේ ශ්‍රාවකයාගේ හිත හෙවත් මානසික ක්‍රියාකාරීත්වය උන්වහන්සේ අවබෝධයෙන් ඒ අයගේ සිත දහමට නැඹුරු කිරීම සඳහා නොඑක් නොඑක් අවස්ථාවලදී ධර්ම දේශනා කළා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි පොඩි කාරණයක් කියන්නේ නෝ ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කති ධම්ම නිඥානං කන්ති ධම්ම නිඥානං කන්තියෝ සතිචන්දෝ ජායති ඡන්ද ජාතෝ උස්සහති උස්සහිත්වා තුලේති තුලහිත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සත්‍ති කරෝති පඤ්ඤායිතනං පටිවිද්ද පස්සති තා දේශනා පාඩයක් ඊටාත්ම වැදගත් දේශනා පාඩයක් මේකෙන් මතක් කරනවා ධර්මයේ අහන එන්නා වූ අයට උන්වහන්සේ මතක් කරන්නේ කොහොමද? ඕහිත සෝතෝ ධම්මං සුනාති. යමු කන් ඇතුව ධර්මයේ අහන්න. එහෙනම් මේ සද්ධර්ම දේශනාව අහන හැම පින්වතෙක්ම යමු කන් ඇතුව හොඳට අහන්න ඕනේ. එතන යෝනිසෝ මනසිකාර්ය කියන ධර්මතාවය ඔතෙන්දී පැහැදිලි වෙනවා. එළඹ සිටි සිහිය. තමන් කරන්නේ කුමක්ද? ධර්මයේ ශ්‍රවණය කරනවා කියන හැඟීම ඇති කර ගන්න ඕන. ඒ නිසා තමයි ඕහිත සෝතෝ ධම්ම සුනාති කියලා දේශනා කළ තියෙන යොමු කංයතු බණහන්ඩ ධර්මය හන්ඩ සුත්තා ධම්මං ධාරේති අන්නේ අසාගත්තා වූ ධර්මයේ දරාගන්න සුතමේ ඥානය චින්තාමේ ඥානය සුත්තා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති ඊට පස්සේ ඒ කියා දෙන්නා වූ කාරණා තමාගේ ජීවිතයට ගලපාලා බලන්න ඕන මේ කියන දේ ඇත්තක්ද බොරුවක්ද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනට ඔය ඇයට රාග ගිනි, දෝෂ ගිනි, මෝහ ගිනි නිවාගෙන නිවීම කරා තමාගේ සිත දියුණු වෙනවාද කියලා තමාට ප්‍රතිපදාවේ දෙනකොට පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය. ඒ නිසා බුදුහාඳුනොත් ওই විදිහට ඕහිතසෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කති ධම්ම නිජ්ජානං කන්ති ධර්මයේ කිඳා බහිනවා. ධම්ම නිඥානං කන්ති සතිචන්දෝ ජායති. එතකොට හොයාගෙන යන නිවීම සංසිල්ල ලැබෙනකොට තව තවත් ඒ අයට කැමැත්ත ඇති වෙනවා. ඡන්දජාතු උත්සහටි තව තවත් උත්සාහවත් වෙනවා. ප්‍රතිඵල ලැබෙන්න ලැබෙන්න එයා තව තවත් ඉදිරියට යනවා. උත්සහිත්වා තුලේති. තුලනේ කරනවා කියන්නේ එසා එදා ප්‍රත්‍යජන භූමියේ සිටියේ දැන් මම ආර්ය භූමියේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එදාට වැඩිය අද නිවීම සනසිල්ල සතුට සහනේ සපත උදා වෙලා තිනවා කියලා එදා ගැන හිතලා අද ගැන හිතනකොට ඒකෙන් තුලනීය කරනවා තුලනීය කරනවා කියන්නේ පින්තුනේ කියලා බලනවා කියන එකනේ එදා අසද්ධර්ම සමාජයක් තුල මම ජීවත් වුණා දැන් සද්ධර්මයේ කරා පියමන් කරලා ඒ ප්‍රතිපදාව ගෙද නිසාමට නිවීම සනසිල්ල ditthදම වේදිනී වශයෙන් ලැබෙනවා කියන එක එයාට තහවුරු වෙනවා. ওই විදිහට තමයි මේ දේශනාවේ සඳහන් කළේ. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාවට යන අයට මේ ආර්ය ශ්‍රාවකයාට ඔය ditthදම වේදින වශයෙන් මේ ලෝක වශයෙන් ලැබෙන ප්‍රතිඵල තමයි මෙතෙන්දි මම පොඩ්ඩක් මතක් කරේ. තව කාරණයක් මෙතෙන්දි කියන්න තියෙනවා ධර්මයේ ඇසීම නිසා පින්වතුනි අපිට ප්‍රතිලාභ පහක් බුදුහාඳුරෝ ලැබෙන බව දේශනා කළා තියෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති මේ ධර්මයේ ඇසීම නිසා ආර්ය ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිලාභ පහක්. මොනවාද? අසුතං සුනාති. මේ සද්ධර්ම දේශනාව අහනකොටත් ඔයාට මේ පෙර නොඇසූ දෙයක් අහන්න පුළුවන්කම ලැබෙනවා. අසුතං සුනාති කියවේ ඒකයි. සුතං පරියෝදපති කියන්නේ ඇසූ දෙයක් තියෙනවා නම් ඒක තව තවත් තහවුරු වෙනවා. නැවත අහනකොට අර අහපු දේ අමතක වෙලා තිබ්බනම් ඒක නැවතත් නැවතත් මතකයේ අවදි වෙනවනේ. ආන්නේ තමයි එතනදී දේශනා කළ තියෙන්නේ. අසුතං සුනාති සුතං පරියෝධපති. කංකං විතරති. සතමුසු තනක් තියනවා නම් ඒවත් නැති වෙනවා. ධර්මයේ සම්බන්ධයෙන් සැකයක් තියනවා නම් ඒව නැති වෙනවා. කුමක් නිසාද ධර්මයේ යෝනිසෝමනසිකාරයෙන් ඇහිීම නිසා. කංකං විතර දිද්දිත්‍යෙන් උජුම් කරෝති. එතකොට අර මිත්‍යා දෘෂ්ටිය තියෙනවා සම්මා දිට්ඨිය තියෙනවා. ඒතකොට ආර්ය ප්‍රතිපදාවට ඔය අයට නැඹුරු වීමට ඒ සඳහා යොමු වීමට මේ සද්ධර්ම දේශනාව උපකාරී වෙනවා. චිත්තමස්ස පසීදති සිත පිහිදු කරගෙන නිවන් දැකීමටත් හේතුකාරක වෙනවා. ওই විදිහට බුදු පියාණන් වහන්සේ මේ සද්ධර්ම දේශනාවේ ප්‍රතිලාභ ශ්‍රාවකයාට ලැබෙන බව පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් මේවත් හොඳට හිතේ තියාගෙන අසද සද්ධර්ම දේශනාවට බොහෝම ඌමනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටිසියෙන් ওই පින්තුන්ගේ සිත යොමු කිරීමෙන් මේක ඊ타මත්ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. දැන් මේ පින්වත්තුන් නිතරම ওই ගාථා රත්නේ අහලා තියෙනවා. අපි බොහෝ ධර්ම දේශනාවලදීත් මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකද අපේ ශාසනික ප්‍රතිපදාවේ ඉදිරියට යන්නා වූ මේ ආර්ය ශ්‍රාවකයා අපි දන්නවා මේ ශාසනයේ තියෙන පින්වත්නි ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා. එතකොට මේ ආමිෂ පූජාවෙන් ලැබෙන්නේ ආමිෂ ඵල. ආමිෂ පූජාවකින් ලැබෙන්නේ ආමිෂ ඵල පමණයි ලෝකෝත්තර ඵල ලබන්න බෑ. ඊළඟට ප්‍රතිපත්ති පූජාවකින් ලෝකෝත්තර ඵල ලබන්න පුළුවන්. ඒ නිසා ශාන්තිනායකයන් වහන්සේ මේ අවස්ථා දෙක පැහැදිලි කරනවා අඤ්ඤාලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. මගේ ශාසනයෙහි ප්‍රතිපදා බොහෝ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට කැමති නම් සසරෙහි සුගතිගාමී වීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි මේ සුගතිගාමී වීමට නිකම්ම බෑ. ඒ සඳහා ප්‍රතිපදාවකුත් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි නිවන්. ඒ කියන්නේ සංසාරේ දුක නැති කරගෙන පාරිඵලලාභීත්වේ ලබාගෙන සසරෙන් එතර වීම. ඒකටත් ප්‍රතිපදාවක් තියෙනවා. අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ඔය ලාභය කියලා කියව එකයි සසරෙහි හොඳ තැනකට යාමට තියෙන ප්‍රතිපදාව. නිවන් මාර්ගය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලබාගෙන නිවනට සසරෙන් ඈතර වීම. එතකොට ඒක තමයි මම කියවේ ආංශ පූජා ප්‍රතිපත්ති පූජා කියලා. පැත්තෙන් බුද්ධිමත් බෞද්ධ ජනතාව මේ පුතුම් වූ බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබුව මේ පින්වත් හැමදෙනාම නැවත සසරට යනවද මොනියම් ක්‍රමයකින් හරි මේ සසර ගමන නතර කරනවාද කියන එක ওই පින්වත්තුන්ම ගත යුතු තීරණය. ඒ නිසා ඒ සද්ධර්ම දේශනාව අපි නිතරම ප්‍රකාශ කරන්නේ නිවන් මාර්ගයේ ඉලක්ක කරගෙන. දැන් අද මාතෘකාව වශයෙන් ගත්තේ සබ්බේ සංඛාරා සංඛාරා කියන්නේ පින්වතුනි හටගත්තා වූ දේවල් අනිච්චාති කියන්නේ අනිත්‍යයි කියලා දකින්න අත නිබ්බින්දිටි දුක්ඛේ එතකොට ලෝකෙහි ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ඒ සමග්ගෝ විසුද්ධිය ඒක තමයි චිත්ත පාරිශුද්ධි භාවයට එකම විසඳුම එකම ප්‍රතිපදාව දැන් අපි බලාගෙන යන්න ඕනේ මේ සසරට කොහොමද සිත ගමන් කරන්නේ කියලා එතකොට සසරට හිත ගමන් කිරීමේදී ඔය සංකාර කියලා වචනය දේශනාවේ සඳහන් වෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාරා කියලා කියවෙන්නේ. අවිද්‍යාව කියන්නේ පින්වත්නි ලෝකේ යථාර්ථය නොදැනීම. සාමාන්‍යයෙන් අපි දන්න භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරනවා නම් අවිද්‍යාව කියන්නේ ලෝකේ යථාර්ථය නොදැනීම. එතකොට නොදැනීම කියලා කියන්නේ අවිද්‍යාව. ඒ නිසා මේ ලෝක ධර්මයන්ගේ හට ගැනීම යථාර්ථය නොදක්නාකම නිසා ඒ හැම දෙයක්ම මේ භෞතික දෙයක්ම සවිඥානික අවිඥානික හැම දෙයක්ම ඒ ප්‍රත්‍යඥ භූමියේ සිටිනා වූ අය නිට්ටයයි සපයි ආත්මයි කියලා ගන්නවා. ඒතකොට නිට්ටයයි සපයි ආත්මයි කියලා ගන්නකොට මම පැනත් වෙනවා, තණ්හාවක් වෙනවා, කර්ම භව බවටත් හිත හිත ක්‍රියාකාරීත්වයක් සකස් වෙනවා. තමයි නිට්ටයයි සපයි ආත්මයි කියලා ගැද්දැකීම නිසා තමයි ඔය සංඛාර කියන වචනේ දීලා තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වේ ඕකයි. එහෙනම් ලෝක ධර්මයන්ගේ හට ගැනීම යථාර්ථය පරිසම්පාදයට අනුව ගලපලා බලන්න ඕන. එතකොට මේ පින්වතුන්ට විදර්ශනා භාවනාව දියුණු කර ගැනීමටත් මේ දේශනාව උපකාරී වෙනවා. ඒක තමයි අත්ත වශයෙන්ම අපි කළ යුත්තේ. දැන් මම මතක් කරා අපි සාංශාරික වශයෙන් මේ බොහෝ කාලයක් සසරෙහි සැරිසරලා සැරිසරලා දැන් මේ ප්‍රසන්දි විඥානි ලබාගෙන මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබුවා. ඉතින් මේ මිනිසෙක් වශයෙන් අපි මේ උත්පත්ති ලබන්න නම් නිකම්ම නිකම් උත්පත්ති ලබන්නේ නැහනේ. අපි සංසාරයේදී පින්වත්නි දාන ආදී කටයුතු කරලක් තියෙනවා. ඒ වගේම සිල් රැකලක් තියෙනවා. සිල් රැක්ක නිසා තමයි මේ සුගතිගාමී භාවය අපිට ලැබුණේ. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීලං සමංකුතෝ මානිනී මේ හොඳ තැනකට යන්න සත්වස් වර්ගයේ හොඳ තැනකට යන්න ශීලය හා සමාන ඉනිමගක් නැහැ. ඒ නිසා අපි මේ කර්ම කර්මඵල විශ්වාසයේ දකින්නා වූ මේ ආර්ය ශ්‍රාවකයෝ තමන් මේ උත්තර මනුෂ්‍යත් භාවයක් ලැබුණේ තමා විසින්ම කරගත්තා වූ පෙර සංසාරයේදී ආන්ගේ කර්ම ශක්තියටයි. මොකද අර මතක් කරේ සීලය නිසා. සග්ගාරෝපණ සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීලං සමංකුතෝ සාරිපුත්‍ර ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරන්නේ හොඳ තැනකට යන්න නම් අනිවාර්යයෙන්ම කළ යුතු දේ මොකද්ද? සිල් රැකීම. දැන් බලන්න මේ පින්වත් හැම දෙනාම මේ සුගතිගාමි වෙලා තියෙනවා. ඕක කර්මයක විපාකයක්. ඊළඟට මේ සුගතිගාමි සත්‍යයන්ට අවශ්‍ය කරනවානේ බල ශක්ති පහක්. ඒවට කියන්නේ ආයුෂය, වර්ණය, සපේ බලය, බුද්ධිමත් භාවය. ඔක තමයි යහපත් ජීවිතයක්, සපවත් ජීවිතයක්, වාසනාවන්ත ජීවිතයක්, කල්යාණවත් ජීවිතයක්, හොඳ ජීවිතයක් කියන තැන ওই බලශක්ති පහක් තියෙන්න ඕන. එතකොට ওই බලශක්ති පහ අපි නිතරම ප්‍රාර්ථනා කරනවානේ. නමුත් ප්‍රාර්ථනා කරපලියට ලැබෙන්නේ කිසිම දෙයක් ලෝකයේ. ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරනවා ඒවා ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක යෙදෙන්න. ඒවා ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක යෙදෙන්න. මොනවාද? දානය. ආහාර දානිතන් විශේෂයෙන් බුදුහාඳුර දේශනා කළ තියෙනෝකයි. එතකොට අපි පෙර සංසාරයේදී දන් දීලා තියෙනවා. දන් දුන්න නිසා ආංගර සම්පත් පහ අපිට මේ භවයේදී ලැබිලා තියෙනවා නේද? ආයශය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් භාවය. බුද්ධයාණන් වහන්සේ ඔක බොහෝ පැහැදිලි කරනවා. භෝජනං දදමානෝ පටිඝාකානං ආයුන් දේති වන්නං දේති බලං දේති සුඛං දේති පටිභානං දේති දන් දෙන්නා වූ දායකයා විසින් ප්‍රතිග්‍රාහක පක්ෂයට බලශක්ති පහක් දබා දෙනවා ආන්ගේ කිව්වා වූ බලශක්ති පහ. පින්වත්නි දුන්න දෙයක් අපිට ලැබෙනවා. කවදාකවත් නුදුන් දෙයක් ලැබෙනවද? නෑ. යාදි සංවපති බීජං තාදි සංහරතේ පලං. යම් කිසි විදිහකට රෝපණයක් කළා නම් බීජයක් ඒ බීජයේ හැටියට තමයි අපිට ඵලදාව ලැබෙන්නේ. ඒ නිසා මේ පින්වත් සමූහයා පෙර සංසාරයේදී දන් දීලා තියෙනවා. ඒ වගේම සිල් රැකලා තියෙනවා. දැන් තවත් එකක් තියෙනවානේ මොකද්ද? භාවනාව. දාන, සීල, භාවනා. එහෙනම් දන් දීලා සිල් රැක්කාම අපිට අවශ්‍ය කරන ඒ පූර්වක්‍ෘත්‍යකට කියන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන පසුබිම ඒ පරිසරය අපිට සකස් වෙලායි තියෙන්නේ. දැන් අපි කරන් තියෙන්නේ භාවනාව. භාවනාව කරනවා කියන්නේ අර විදර්ශනා භාවනාව හේවත් අර දැන් මම මුලින් සඳහන් කරානේ මේ ශාස්ත්‍රයේ තියෙනවානේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. දැන් එනං ආමිෂයෙන් තමයි අර මුල් දෙකම සතක් කරේ. මුල් දෙක මොකද්ද? දන් දීම, සිල් රැකීමත් ආමිෂයටයි ඇති වෙන්නේ. ඊළඟට ලෝකෝත්තර ඵල ලබා ගන්න, ආර්ය ඵල ලබා ගන්න නම් එහෙනම් භාවනාව දිනු කරගත යුතුයි. දැන් ඒක තමයි මෙතෙන්දි පැහැදිලි කරලා තියෙන්නේ. ඔය පින්වත් නම් එහෙනම් කොච්චරද සිල් රැක්කත් දානීය දුන්නත් ඊට ඒක නිවන් දැකීමට අවශ්‍ය පසුබිමක් විතරයි අපිට සකස් වෙන්නේ. ඒ නිසා දාන සීල භාවනාවනේ. ඒ භාවනාව බුදුහාඳුර පැහැදිලි කරලා දීලා තියෙනවා. ඕක කොහොම පැහැදිලි කරනවා? සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපිකෝ බිකෝ සෝයිව විදිතේ දතං. ඒ ගාතාරත්නේ පැහැදිලි කරන්නේ ඕකයි සිල්වත් භාවය ඇති කරගන්න. ඊළඟට චිත්ත භාවනා කරන්න ඊළඟට ප්‍රඥා භාවනාව දිනු කරගන්න. එතකොට තමාගේ තියෙන ඇතුළතත් ගැට පිටත් ගැට නැති කරගෙන නිගන්ඨ කියන්නේ ඒවත් රහත් භාවය ලබාගෙන නිවනින් සංසෙන්න පුළුවන්. එතකොට දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට දැන් මේ භවයට යන සිත කොහොමද සකස් වෙන්නේ කියන එක තේරුම් ගන්නයි අපිට අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේ පින්වත් අපි හැම කෙනෙක්ම පින්වත්නි කවදා හරි මොනියම් අවස්ථාවෙදී මරණයටපත් වෙනවා. ඒ මරණය සිදුවෙන අවස්ථාව ගැන දේශනා සඳහන් වෙනවා. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක. ওই හතර තමයි අපිට සාංශාරික ගමන නතර කරන්න තියෙනකොට කියන්නේ සම්මුති මරණය. සම්මුති මරණයටපත් වෙන අවස්ථාව. ආයශීර්ලා මැරෙන්න පුළුවන්. සමහර අයට කර්මී වෙලා මැරෙන්න පුළුවන්. සමහර අයට උභය කියලා කියන්නේ කර්මයයි ආයශයයි දෙකම ඉවරලා මැරෙන්න පුළුවන්. සමහර අයට උපච්ඡේදය කියන්නේ හදිසි අනතුරකින් ලෙඩ දුක් වෙන්න පුළුවන්. හදිසි අනතුරකටපත් වෙලා මේ සම්මුති මරණයටපත් වෙන්න පුළුවන්. දැන් ඔය මරණයටපත් වෙන අවස්ථාවේදී පින්වතුනි අපි තේරුම් ගන්න ඕන මරණය කියන එක සම්මුති මරණය සිදු වෙන්නේ කොහොමද කියන එක. දැන් මේ කය සම්බන්ධයෙන් මේ සත්‍ය සම්බන්ධයෙන් ආයතන හයක් වැඩ කරනවානේ. මේ පින්වතුන් දන්නවා චිත්තානුපස්සනාව ගැන දේශනාවලදී සඳහන් වෙලා තියෙනවා. මේ ලෝකී ක්‍රියාකාරීත්වයක් අපි දකිනවා. ලෝකී ක්‍රියාකාරීත්වය ලෝකී කියන්නේ පින්වත්නි සිතයි කයයි දෙක එකතු වෙන්නේ බුදුදහමට අනුව සාංචනායක දර්ශනයට අනුව ලෝකය කියන්නේ සිතයි කයයි දෙකේ එකතුව. එතකොට මේ දෙකේ එකතුව ලෝකේ නම් මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ක්‍රියාකාරීත්වය කොතනද තියෙන්නේ කියලා හොයාගෙන යන්න ඕන. කය තුලද සිත තුලද එතකොට මේ යෝගාවචරය දන්නවා කය කියන්නේ අප්‍රාණික රූපයක්. මේක කිසිම ප්‍රාණිය ජීවියක් හැඟීමක් දැනීමක් නැති රූපයක්. ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්. හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොතනද සිත තුල. කොතනද? සිත තුල. කය කියන්නේ අප්‍රාණික රූපයක් ක්‍රියාකාරීත්වයේ තියෙන සිත තුල. එතකොට මේ මරණ මොහොතේදී මේ ස්වභාවය කොහොමද සිදුවෙන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ කයට තියෙනවා කය සම්බන්ධයෙන් සත්‍ය සම්බන්ධයෙන් සිත සකස් වෙන ස්ථාන හයක් තියෙනවනේ. මොනවාද සිත සකස් වෙන ස්ථාන හය? ඇස, කන, නාසය, දිව, කය, මන. ඇස, කන, නාසය, දිව, කය, මන. ඇස සම්බන්ධ කරගෙන බලන සිත, කන සම්බන්ධ කරගෙන අහන සිත, නාසය සම්බන්ධ කරගෙන ආග්‍රහණය කරන සිත, දිව සම්බන්ධ කරගෙන රස බලන සිත, කය සම්බන්ධ කරගෙන පහස ලබන සිත. තවත් ආයතනයක් තියෙනවා මන සම්බන්ධ කරගෙන මෙනෙහි කරන සිත. මේවට කියන්නේ ආයතන, ඉන්ද්‍රිය, ద్వාර. චක්කු ආයතනෙ, සෝත ආයතනෙ, ගාහන ආයතනෙ, ජීව ආයතනෙ, කාය ආයතනෙ, මන ආයතනෙ. ওই විදිහට මේ ආයතන හයක් මේ සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න ඕනේ මරණ මොහොතේදී මොකටද වෙන්නේ? මේ කය සම්බන්ධයෙන් තියෙන පින්තුනේ ආයතන පහක් ක්‍රියා විරහිත වෙනවා. ක්‍රියා විරහිත වෙනවා මොනවාද? ඇහැ වැඩ කරන්නේ නැති වෙනවා, කන වැඩ කරන්නේ නැති වෙනවා, දිව වැඩ කරන්නේ නැති වෙනවා, ඊට පස්සේ කය වැඩ කරන්නේ නැති වෙනවා, ඊළඟට ඇස ඒ වගේ ඇස, කන, නාසය, දිව, කය කියන ආයතන පහම ක්‍රියා විරහිත වෙනවා. එතකොට වැඩ කරන්නේ මොන ආයතනයේද? මන ආයතනයේද. ඔන්න මේ මන ආයතනයේ තෙනවා අපි මේ භවයේදී වෙන්න පුළුවන්, පෙර භවයේදී වෙන්න පුළුවන් කරපු කීපු දේවල්. කරපු කීපු දේවල් ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම. ඔය හතරෙන් එකක් අනිවාර්යයෙන්ම මේ මන කියන ඉන්ද්‍රියට ධම්ම රූප වශයෙන් හෙවත් සිතුවිලි වශයෙන් සම්බන්ධීකරණයක් සිදු වෙනවා. මේක ස්වභාව ධර්මයක්. අපිට ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ. ස්වභාව ධර්ම විසින් මනේ තියෙන ප්‍රසාද රූපයට අර තමන් කරපු කීපු දේවල් වලින් එකක් එනවා. එකක් එක්කෝ ආසන්න කර්ම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආසන්න කර්ම ආචින්න කර්ම වෙන්න පුළුවන්. ආ කියන කියන්නේ පුරුදු පුහුණු කරපු දේවල්නේ. කටත්තා කර්ම කියන්නේ ඊටාම බලවත් නූ කර්ම වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි ගරු කර්ම. මෙන්න මේ හතරෙන් එකක් එනවාමයි හිතට. එතකොට තමයි ආන්‍ය අවස්ථාවේ කම්ම නිමිත්ත කියන වචනේ යෙදෙන්නේ. කර්මය කියලා කියන්නේ අර ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම හතරෙන් එකක් මනට සම්බන්ධීකරණය වුණාම මනෝච්ච පටිච්ච ධම්මේච උපද්දිතී මනෝ විඥානං මනට ධම්ම රූපයක් ආවම හට ගන්නවා සිතක්. ආනෙකට කියනවා චිති චිත්තේවත් මෙනෙහි කරන සිත. ඒක තමයි ප්‍රසන්දියට යන්නේ. චිති චිත්තේම තමයි ප්‍රසන්දි විඥානයේ සකස් වීමේදී බලපාන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ රහතන් වහන්සේලාට ওই හතර ඉන්නෙම නැහැ. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම, ගරු කර්ම ඉන්නේ නැහැ නේ. පස්ස නිරෝධය වෙලා තියෙන්නේ. විඥානේ හටගන්නේ නැහැ. විඥාන හටගන්නේ නැත්නම් සිතක් සකස් වෙන්නේ නැහැ. පස්ස නිරෝධය කියන්නේ ඒකයි. ඒ රහතන් වහන්සේලාට විඥාන සකස් වෙන්නේ විඥානස්ස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ. නැවත ප්‍රතිසන්දි විඥානක් හවස් වෙන්නේ නැත්නම් භව නිරෝධය වෙනවා. නිබ්බන්ති දිහිරා යථායම්ප දීපෝ. පහනක් නිවි ගියා හා සමානව හිත මේ කයින් වෙන් වෙලා යනවා. ආන් ඒ වගේ සත්‍යයක් තමයි අරහත් ඵල සිටේදී සකස් වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ධර්මතාවය හොඳට තේරුම් ගන්න ඕනේ. අපි එහෙනම් අර ගරු කර්මයක් කරන්න ඕනේ. ගරු කර්මයක් කියන්නේ පින්වත්නි ගරු කර්ම බුදුහාඳුරෝ දේශනා කළ තියෙන අටක්. ගරු කර්ම අටක් තියෙනවා. ඒ අට තමයි සෝවාන් මාර්ගසිත ඵලසිත, සතරදාගාමි මාර්ගසිත ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත, අරහත් මාර්ගසිත ඵලසිත. මේ තමයි මේ පින්වත්තුන් ඔය දහම් පාසල් යන කාලෙදිත් මේ පින්වත්තුන් ඉගෙනගෙන තියෙනවා සිත් ගැන. සිත් තියෙනවා කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් මේ සිත් තුනම ලෞකිකයි. කාමාවචර සිත් ලෞකිකයි, රූපාවචර සිත් ලෞකිකයි, අරූපාවචර සිත් ලෞකිකයි. එතකොට මේ ඕනම සිතක් මේ බුද්ධිමත් මේ මනසක් තියනා වූ මේ මිනිස්සු කියන සතාට දිනු කරගන්න පුළුවන්. එයාට පුළුවන් තවත් පැත්තක් තියෙනවා මේ ලෝකෝත්තර සිත් වඩන්න. ඒ ලෝකෝත්තර සිත් වඩන්න නම් බුදුහාඳුර දේශනා කළ තියෙන විදර්ශනා භාවනාව දිනු කරන්න ඕනේ. විදර්ශනා භාවනාවෙන් තමයි පින්වත්නි ලෝකෝත්තර සිත් වඩාගෙන යන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා සතර සතිපට්ඨාන සූත්‍රයේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සෝවාන් මාර්ගයේ වැඩිීමේදී අපිට කරන්න තියෙන්නේ මොනවාද? සත්‍තිස් බෝධිපාශ ධර්ම දිනු කරගන්න. ඒක තමයි පූර්ව කෘත්‍ය. සෝවාන් මාර්ගයේ වැඩිීමේදී සම්බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වීමේදී අනිවාර්යයෙන්ම අපි නිවනට ඉලක්ක කරගෙන මේ සසර ගමන නතර කිරීම සඳහා ප්‍රතිපදාව ගෙදෙනවා නම් එයා කළ යුත්තේ අර බෝධිපාක්ෂ ධර්ම හරියට තේරුම් අරගෙන මේ ප්‍රතිපදාවට එන්න ඕනේ. ඒ සඳහා බුදුහාඳුරු නිර්දේශ කළා තියෙන සත්‍ය සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරී ධම්මාන්තම් ප්‍රතිපatti. මෙන්න මේ මහා ප්‍රඥාව හේවත් ලෝතරා يعني ලෝකෙන් ඊතර වුණා වූ අරහත් ඵලසිත ලබා ගැනීම සඳහා මෙන්න මේ සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරී ධම්මාන්තම් ප්‍රතිපatti කියනා හතර අපිට පූර්වක්‍ෘත්‍යයක් වශයෙන් දියුණු කරගත යුත්තේ මේ ආදි ප්‍රතිපදාවට යන අවස්ථාවේදී. දැන් අපි අර සෝවන් මාර්ගයේ වැඩිීමේදී මොන කොහොමද මේක කරන්නේ කියලා එක්තරා ප්‍රමාණයකට මේ ධර්මයේ තියෙන කාල සීමාව අනුව තීරුම් ගත යුතුයි. දැන් කාමාවචර සිත් තියෙන බව මේ පින්වතුන් දන්නවා. දැන් අපි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් කතා කරන්නේ ලෝකෝත්තර කුසල් සිත් වඩා ගන්න කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. දැන් මේ පින්වතුන් අහලා තියෙන ඔය සහ වස්ස දර්ශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. දර්ශන සම්පත්තියෙන් මේ කෙලෙස් ධර්ම 10න් තුනක් නැති වෙනවලු. කවුද දේශනා කළ තියෙන බුදුහාඳුරෝ. මේ සත්‍යය සාංශාරිකව සසරට ගෙනියනව කෙලෙස් ධර්ම 10ක් දේශනා සඳහන් වෙනවා. ඒවා තමයි සක්කායදිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. ওই 10 තමයි පින්වත්නි සසරෙහි අපිව ගෙනියන කෙලෙස් ධර්ම 10. එතකොට සෝවාන් මාර්ගයේ වැඩිීමේදී මේ දර්ශන සම්පත්තියෙන් නැති කිරියන්නා වූ කෙලෙස් ධර්ම තුනක් දේශනාවේ සඳහන් වෙනවා. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. දර්ශන සම්පත්තිය කියලා කියන්නේ විදර්ශනා භාවනාවෙන්, විදර්ශනා භාවනාවෙන් දර්ශන සම්පත්තියෙන් ඒ ආර්ය ප්‍රතිපදාව වේදෙන සෝවන් මාර්ගස්ත්‍රයාගේ සිතේ තියෙන කෙලෙස් ධර්ම තුනක් සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එහෙනම් මේ කෙලෙස් ධර්ම තුන නැති කරන්න නම් තියෙන්නේ විදර්ශනා භාවනාවයි. ඒ නිසා තමයි ඔය සබ්බා සූත්‍රයේ පැහැදිලි කරනවා දස්සනා පහතබ්බා කියලා. කර්ණ සූත්‍රයේ මේ රතන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ සහ අවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා දහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාං සීලබ්බතං වාපි රද්දති කිංචි චතු අපායේ හිත විපමුක්තෝ චතා විතානානි අබබ්බෝ කාතෝ එතකොට මේ පැහැදිලි වෙතනේ පැහැදිලි කරන්නේ මොකද්ද සංයෝජන 10න් තුනක් නැති කරගන්න නම් විදර්ශනා භාවනාව කළ යුතුයි දැන් අපි එනම් විදර්ශනා භාවනාව දිනු කරගන්නේ කොහොමද කියලා ඊතුරු කාල සීමාව පාද කරගෙන තේරුම් ගනිමු පින්වත්නි දැන් මම මුලින් සඳහන් කරා අපේ සිත කර්ම බවටපත් වෙනවනේ. කර්ම බවටපත් වෙන්නේ මොකද්ද සාද? අවිද්‍යාව නිසා. දැන් බලන්න ඕනේ සිත සකස් වෙන්නේ කොහොමද කියලා. මේ සිත සකස් වෙන ස්වභාවය තේරුම් ගත්තොත් එimhe ඔයයට කර්ම ක්ෂය කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මේ චිත්තානුපස්සන ඊටාමත් වැඩගත් පරිච්ඡේදය මේ සිතක සිතක භවයට යන්නේ සිත සකස් කරගන්නේ කොහොමද? භව නිරෝධය කරගන්නේ කොහොමද කියලා දැන ගැනීම. දැන් මේ සත්‍ය සම්බන්ධයෙන් පින්වත්නි අපිට කතා කරන්න වෙනවා මේ සවිඥානික අවිඥානික කියලා කොටස් දෙකක් මේ ලෝක ධාතුවේ विद्यमान වෙනවා. සවිඥානික අවිඥානික ඒ හැම දෙයක්ම පින්වත්නි හටගත්තා වූ දේවල්. මේ හැම දෙයක්ම හටගත්ත දේවල්නේ. තව වචනයක් මේකට කියනවා සවිඥානික අවිඥානික වගේම සචේතනික අචේතනික කියලා. දැන් මේ සීලූම දේවල් පින්වත්නි හටගත්තා වූ දේවල්. සීලූම දේවල් හටගෙන තියෙන්නේ හටගෙන තියෙන්නේ ශක්ති හයක ක්‍රියාකාරීත්වයෙන්. ඒ හටිවත්‍රාන් සූත්‍රයේ ධාතු මනසිකාරී කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒ පරිච්ඡේදයේ ශාන්තිනායකයන් වහන්සේ මේ බව හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. ධාතු මනසිකාරය මේ ලෝක ධර්මයන් සීලුම දේවල් යම්කිසි දෙයක් හටගෙන තියෙනවනම් මේ ශක්තිහය පාදකරන තමයි සකස් වෙලා තියෙන්නේ. ශක්තිහය පාදක කරගෙන. දැන් අපිට මේ සමාජය තුළ ජීවත් වෙනකොට මේ අපිට පේන තියෙන මේ භෞතික ලෝකය. භෞතික කියන වචනේ තේරුම මොකද්ද? සතර මහා භූතයෝනේ. භෞතික කියන වචනේම දාලා තියෙන්නේ භූතයෝ හතර දෙනාගේ ක්‍රියාකාරීත්වය. ඒ භෞතික මේවලන් තියෙනවා. ගේදුර ඉඩ කඩන්, යාන වාහන ආදී දේවල්, මේ ගස්කල් පර්වත, නවග්‍රහ මණ්ඩලයේ විශ්වයේ තියෙන নানা ප්‍රකාර හැඩතල තියෙන ග්‍රහවස්තු තියෙනවා. ඒ හැම දෙයක්ම පින්වත් තුනේ ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්. ඒක නවීන විද්‍යාවෙන් පවා පැහැදිලි කරගෙන තියෙන ශක්ති හතරක ක්‍රියාකාරීත්වය. මොනවාද ශක්ති හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ඒ හැම වස්තුවක්ම ග්‍රහ වස්තු කියලා කියවන්නේ. ඒ වගේ තමයි පින්වත්නි මේ සතා පුද්ගලයා මම කියන මේ ස්වභාව ධර්මයක් මෙතනත් ග්‍රහ වස්තුවක්. එතකොට එතන අවිඥානික ග්‍රහ වස්තුව මෙතන සවිඥානික ග්‍රහ වස්තුව. දැන් මෙතන මේ සතා පුද්ගලයා මම කියන මේ ස්වභාව ධර්මයේ තුල තවත් වැඩිපුර ශක්තියක් विद्यमान වෙනවා. ආහාන්‍ය ශක්තිය කියන විඥාන ශක්තිය. ඒ විඥාන ශක්තිය සකස් වෙන මේ ස්වභාව ධර්මයට අපි කියනවා සවිඥානික කියලා. තව වචනයක් කියනවා සචේතනික කියලා. එතකොට මේ ග්‍රහ වස්තුවක් වූ මේ සතා පුද්ගලයාගේ තුල ශක්ති පහයි පරිබාහිර ලෝකේ හතරයි. පරිබාහිර ලෝකේ විද්‍යමාන වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතර පමණයි. ඒ පරිබාහිර ලෝකයේ තියෙන අවිඥානික කිසිම වස්තුවක් තුළ වේදනාවක් සංඥාවක් චේතනාවක් මනසිකාරයක් ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. හැබැයි ඒ ධාතු හතරක ක්‍රියාකාරීත්වයෙන් विद्यमान වෙන්නා වූ ඒ රූපවලත් යම්කිසි ක්‍රියාකාරීත්වයක් विद्यमान වෙනවා. හැබැයි ඒ ක්‍රියාකාරීත්වය සවිඥානිකත්වය සවිඥානිකත්වයේ පදනම් කරගත්තා වූ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි අවිඥානික ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක්. මම පෙපින් උතුම් දන්නවා වැස්ස වහිනවා. වහිනකොට එහෙන පුපුරනවා විදුලි කොටනවා භූමි කම්පා සිදු වෙනවා සුළං හමනවා ගංගාවල් ඇලදොලවල් ගලනවා එතකොට මේ පොළොව දෙදුරුම් කරන নানা ප්‍රකාර දේවල් මේ භෞතික ලෝකයේ තුල අපිට विद्यमान වෙනවා. හැබැයි කිසිම අවස්ථාවක ඒක විඥානයාගේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්. දැන් බලන්න ඕනේ ඊට පස්සේ සත්‍යය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න ඉබේ හිතේ ගැන ක්‍රියාකාරීත්වෙන්නේ දැන් භවය ගැන කතා කරනකොට දැන් බලන්න ඕනේ මේ සත්‍යය සම්බන්ධයෙන් ආයතන හයක් තියෙනවා අභ්‍යන්තර හය මම ඉස්සෙල්ලා කතා කරන්නේ සිත සකස් වෙන ස්ථාන හයක් තියෙනවා කියලා අසකන නාසී දියකය මන කියලා ඔන්න ඔය හය තමයි සත්‍ය සම්බන්ධයෙන් තියෙන ආයතන හය. පින්වත්නි මේකත් ස්වභාව ධර්මයක්. මේ සතා පුද්ගලයා මම කියන නම් ගොඩාගෙන තියෙන මේ ස්වභාව ධර්ම ග්‍රහ වස්තුවා ඒ ග්‍රහ වස්තුව තුළ विद्यमान වෙනවා ඇහැ, කන, නාසය, දිවකය මන. ඒවට කියන්නේ අභ්‍යන්තර රූප. ඔන්න රූපේ කියන වචනේ දීලා තියෙනවා. රූපයක් නම් ඒ හැම තැනම विद्यमान වෙන්න ඕන ශක්ති හතරක්. ඇහැ කියන්නේ රූපයක්, පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට කන කියන්නේ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ. නාසය කියන්නේ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ. දිව කියන්නේ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට කය කියන්නේ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ. තවත් ආයතනයක් තියෙනවා ඉන්ද්‍රියක් ద్వාරයක් මන කියන්නේ රූපයක්. මන කියන්නේ හිත නෙවෙයි විඥානි මන කියන්නේ හිත නෙවෙයි රූපයක්. සිත කියන්නේ ලෝකේ ක්‍රියාකාරීත්වය විඥානි කියන්නේ ධාතුවක්. මන රූපයක් ඒකත් ධාතු හතරක ක්‍රියාකාරීත්වයක්. ඒකට කියන්නේ අභ්‍යන්තර රූප 6. ඉන්ද්‍රිය කියලා නම යෙදিলা තියෙනවා, ద్వාර කියලා නම යෙදিলা තියෙනවා, ආයතන කියන නම යදලා තියෙනවා. චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. දැන් පැහැදිලි කරගත්තා මේ සත්‍යය සම්බන්ධයෙන් ඇති ආයතන 6. ඉන්ද්‍රිය 6, ద్వාර 6. එහෙනම් මේ හැම එකක්ම රූප. දැන් බලන්න ඕන රූපයාගේ යථාර්ථය කොහොමද කියලා. රූපයක් කියන්නේ පින්වත්නි ශක්ති හතරක්. මොනවාද ශක්ති හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැන් අපි මෙන්න මේ හිත සකස් වෙන්නේ කොහොමද කියලා අපි තමයි මෙතන තීරුම් ගන්න ඕන. දැන් මේක ධාතු මනසිකාරයේට ගලපලා මේකේ තියෙන යථාර්ථය පරිසම්පාදයට ගලපලා බලන්න ඕන. පරිසම්පාදය කියන්නේ නිසා හට ගන්නවා කියන එකනේ. ප්‍රකෘතිය හොයාගෙන යන්න ඕන. යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඒකයි. මේව හැබැයි දකින්න ඕන විනිවිද දැකීමක් කරන්න ඕන ප්‍රඥාවෙම තමයි මේක යථාර්ථයේ තීරුම් ගන්න ඕනේ. අසකන නාසය දිවකය මන කියනා වූ ආයතන සම්බන්ධ කරගෙන මෙහි යථාර්ථය දකින්න බෑ බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ යදා පඤ්ඤාය පස්සති මේ සත්‍යයේ ක්‍රියාකාරීත්වය දකින්න ඕන මොකෙන්ද ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් කියලා කියන්නේ නුවණැසෙන්ම තමයි දකින්න ඕන ඒ නිසා මේ සම්මුති වශයෙන් ලෝකයේ මොනම නියම් දේවල් අපිට අහගන්න දැනගන්න තිබුණත් බුදු දේශනාවේදී යථාර්ථය තේරුම් ගන්නවා නම් හැම දෙයක්ම දකින්න තියෙන මොකෙන්ද ප්‍රඥාවෙන්ම. ඒ නිසා මෙන්න මේ සතා පුද්ගලයා මම කියන ස්වභාව ධර්මය ගැන හොඳට තේරුම් ගන්න. මොකද අපේ අනවබෝධය නිසා තමයි අවිද්‍යාව නිසා තමයි සංකාර ඇති කරගන්නේ. සංකාර නැති කරගන්න විසංකාර සිතක් සකස් කරගන්න ඕන. ඒ විසංකාර හිත සකස් කරගන්න නම් හිත හිතක ක්‍රියාකාරීත්වය ධර්මත අනුව ගලපලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඇහැ කියන්නේ රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට දැන් අපි එක හිතක් සකස් වෙන හැටි තේරුම් ගමුකෝ ධර්මයට අනුව. මොනවාද? එක හිතක් කියන්නේ බලන සිත. සිත හයක් තියෙනවනේ. බලන සිත, ආහන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. ඔය සිත් හයට පරිවාර සිතක් කොතනකවත් සකස් වෙන්නේ නැහැ සත්‍ය සම්බන්ධයෙන්. ඒ නිසා තමයි චසු ලෝකෝ සමුප්පන්නෝ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. ස්ථාන හයක ලෝකේ හේවත් හිත හද ගන්නවා. ඒක තමයි දැන් මම මතක් කරේ. එහෙනම් බලන සිත සකස් වීමේදී අපි ඒක ක්‍රියාකාරීත්වයේ දහමට අනුව ගලපලා බලමු. බැලිය බලන සිත සකස් වීමේදී මෙන්න මෙහෙමයි සිදුවෙන්නේ. ඉස්සලාම ඇහැ ඇහි තියෙන ප්‍රසාද ගතිය. ඇහැ කියන්නේ රූපයක්, ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක්, ඕකේ තියෙනවා තවත් ප්‍රසාද රූපයක්. මේක ස්වභාව ධර්මයක්. ඇහැ කියන්නේ ස්වභාව ධර්මයක්. එහි තියෙන චක්කු ප්‍රසාද රූපයක් ස්වභාව ධර්මයක්. ඔය ප්‍රසාද රූපේ තියෙන උපවත් ස්වභාවයට බාහිර ලෝකෙන් වර්ණ රූපේ ඇදී පවතිනවා. මේ ඇදී පැවතීම ස්වභාව ධර්මයක්. අපි කරන දෙයක්වත් තමාගේ හිතඟ පරිදි කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මේ ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය සංසිද්ධිය ඇහැ රූපයක් එහි ප්‍රසාද රූපය ප්‍රසාද රූපයට මොකක්ද වෙන්නේ වර්ණ රූපයේ සම්බන්ධීකරණයක් වෙනවා ආනීය සම්බන්ධීකරණයට ධම්ම සඳහන් වෙන්නේ පස්සේ කියලා වචනය. එතකොට මේ දෙකක් රූප දෙකක් එකතු වුනහම හට ගන්නවා ශක්තියක්. තව රූපයක් හටගන්නේ නැහැ. ආනීය ශක්තිය කියන විඥාන ශක්තිය. එතකොට ඇහැ උපකාරී කරගෙන සකස් වෙන නිසා ඒකට අපි නම කිදිලා තියෙනවා ධහමේ චක්කු විඥාන ධාතුව නැත්නම් චක්කු විඥාන ශක්තිය. ආනි චක්කු විඤ්ඤාණ ධාතු සකස් වෙනකොට නාම ධර්ම පහකුත් හට ගන්නවා. මොනවාද නාම ධර්ම පහ? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. ওই නාම ධර්ම පහ තමයි හටගන්නේ සත්‍ය සම්බන්ධයෙන් ඒ ආයතනේ විඤ්ඤාණ ධාතු සකස් වෙනකොට. එතකොට ඒ නාම ධර්ම පහක් කියන්නේ පින්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික. හිත සකස් වීමේදී ආව වශයෙන් හටගත යුතු සිතුවිලි පහ. එතකොට මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. එතකොට පස්යෙන් කරන්නේ මොකද්ද? රූපස්කන්ධය ප්‍රකාශ වෙනවා. වේදනාවෙන් වේදනා ස්කන්ධය ප්‍රකාශ වෙනවා සංඥාවෙන් සංඥා ස්කන්ධය ප්‍රකාශ වෙනවා චේතනාවෙන් සංකාර ස්කන්ධය ප්‍රකාශ වෙනවා විඥානය තුළ මේ නාම ධර්ම පහම බහගෙන තියෙනවා මොකද විඥාණයෙන් තොරව නාම ධර්ම සකස් වෙන්නේ නැහැ එතකොට ඔන්නේ විදිහට නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වයට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ පින්වත්නි හිත. පංච උපාදානස්කන්ධය කියන්නේ හිත. දැන් මේ පින්වත්තුන්ට ඔය පංච උපාදානස්කන්ධය හෙවත් හිත සකස් වෙනවද කියලා පොඩ්ඩක් උපමාවකින් දක්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්. දැන් මේ පින්වත්තුන්ට මේ ධර්ම දේශනාව ඇහෙනවනේ. අහන්නේ මොකෙන්ද? කනින්ද හිතෙන්ද? හිතෙන්. කනින් අහන්න බෑ. අහන්නේ හිතෙන්. ඒ අහන හිත තුළ ස්කන්ධ පහක් ක්‍රියාත්මක වෙනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඇහිීමක් සිදුවීමක් ස්වභාව ධර්මයක් සිදුවන සංකාර කියන්නේ ඒකයි. හටගත් ආවිඥානේ සෝත විඥානේ. දැන් නැවතත් අපි හිතලා බලමු. දැන් මේ පින්වතුන් සද්ධර්මයේ අහනවා. ඒක දහම් පදයක් අහම කියමුකෝ බුද්ධ කියන වචනේ අහන්නකෝ. බුද්ධ කියන වචනේ දැන් ඒ සුබුද්ධ කියලා ගැටිලා සංඥා කියන්නේ හඳුනාගත්තා ගන්ධ රූපය කියලා සංකාර කියන්නේ ගන්ධ විනිමින් ඉන්නව හටගත්තා විඥානෙ ගාහන විඥානෙ. ඔය විදිහට හිත තුළ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. දැන් ওই පංච උපාදානස්කන්ධයේ නිට්ටයයි සතයි ආත්මයි කියලා කියොත් තමයි තණ්හාවට යන්නේ. දැන් එහෙනම් අපි කරන්න තියෙන්නේ ඇහැ රූපයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ශක්ති හතර ක්‍රියාකාරීත්වයක් පඨවි ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි ආපෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි තේජෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි වායෝ ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ හැම කොටසක්ම වෙන වෙනම තිලකුණු භාවනාවට සම්බන්ධ කරගන්න ඕනේ හැම කොටසක්ම තිලකුණු භාවනාවට සම්බන්ධ කරලා වඩනකොට ඔය පින්වුතුන් තුල සකස් වෙන්නේ මොන සිතද විසංකාර සිත සංකාර සිත නෙවෙයිනේ එතකොට ඇහැ කියන්නේ රූපයක් ශක්ති හතරක්. ඇහැ කියන්නේ රූපයක් ශක්ති හතරක්. පඨවි ශක්තිය කියලා කියන්නේ ධාතුවක්. ධාතුවක් ස්වභාවය ශක්තියක් නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනකොට නැති වෙනවා නැති වෙනකොට ඇති වෙනවා අනිත්‍යයි යමක් අනිත්‍යනම් දුකයි යමක් දුකනම් අනාත්මයි එහෙනම් ඇහැ සම්බන්ධයෙන් ශක්ති හතරක් තියෙනවා ඒ ශක්ති හතරේ පළවෙනි ශක්තිය තමයි පඨවි ශක්තිය පඨවි ශක්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි ආපෝ ශක්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි තේජෝ ශක්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි වායු ශක්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඇහැ ශක්ති හතරක ක්‍රියාකාරීත්වයක් අනිත්‍යයි දුකයි අනාත්මයි එහි ප්‍රසාද රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි ප්‍රසාද රූපයට ඇදී පවතින වර්ණ රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි හත ගන්නා වූ චක්කු විඤ්ඤාණ ධාතුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානි ධාතුව සමකට ගන්නා වූ නාම ධර්ම පහක් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය හිතක් අනිත්‍යයි දුකයි අනාත්මයි ඔය විදිහට ඔය චිත්තානුපස්සනාවේ තියෙන ධර්මතාවය හොඳට තේරුම් අරගෙන යම්කිසි කෙනෙක් විදර්ශනා වඩනවා නම් එයාට විසංකාර සිත් තමයි සකස් වෙන්නේ. ආන් ඒ විසංකාර සිත් සකස් වෙන්න සකස් වෙන්න එයාට අර සසරට ගෙනියනා වූ කෙලස් ධර්ම 10න් තුනක් නැති වෙනවා මොනවාද කෙලස් ධර්ම 10න් තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ශීල සූත්‍රෙ බොහෝ පැහැදිලිව දේශනා කළා තියෙනවා එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළ තියෙන විදර්ශනා භාවනාවයි ඒ විදර්ශනා භාවනාව දිනු කරගෙන සිත පිරිසුදු කරගෙන සකල ක්ලේශයන් සමුච්ඡේද ප්‍රහාණය කර ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමත සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝරැකවරණයි ලෝකෝත්තර නිර්වාණ සම්පත්තියෙන් සංසෙන්ත මේ කුසල ශක්තියම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් දක්칸තු ලෝක ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණක්කන්තු තං සදා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් ඔබ හැමදිනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු අධින් ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේලවනාරාම වාසී මෙනුවන්ගොඩ යටියන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබාගත හැකි. කතා කරන්න ජාතික ගුවන්විදුලි ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40. ඔබට තෙරුවන් සරණයි.